දවස්වල දේශකයන් අනුභවන්සේ ශ්‍රී කල්යාණී සාමාජික ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අපවත් වී වදාලා තිබූජ්‍ය කෝට්ටේසු දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ Thank you. තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස අපේ ආරම්භය ඉහලා අපි එන්නවා මේ ගාථාවකින් අර බුදුහාමුදුරුවෝ ක්‍රියාවක ඉදිරිපත් වීමට බලාපු යුක්ති ධර්මයේ ඒකකින් අපට අපේ ජීවිතවලදී හැම ක්‍රියාවකටම ඉදිරිපත් වීමේ යුක්ති ධර්මයේ මොකක්ද කියලා තේරීම ඉතාම වැදගත් බවයි මේ බුද්ධ ජීවිතෙන් දෙන්නේ. ඒකට මේ යුක්ති ධර්මයේ කියලා කියනකොටම ඒ ඒ සිද්ධිය මොන කරුණක් යුක්ත කරගෙන මොන කරුණක් මොන කර්මාර්ථයක් යුක්ත කරගෙනද වැඩේ කරන්නේ ඒකයි යුක්තිය කියලා කියන්නේ ඒක අපි කල යුතුයි අරින් මේ මුගින් පල්ලෙන් ගහන වචනයක් නෙමෙයි යෝග දැන් යම් කිසි කෙනෙක් බුද්ධිමත් බුද්ධරේ පස්සේ යම් කිසි කාරණයක ඉදිරිපත් වෙනදී මේක කිරීමේ මේ යුක්තිය මොකක්ද? මොකක් නිසාද මම මේ කරන්නේ? මෙන්න මේ හේතුවයි මේක කරන්න වෙලා තියෙන්නේ. මොකක්ද හේතුව? මගේ ජීවිතේ අසුද්ධ භාවයක් තියෙනවා දානවා. මම දුක් විඳින කෙනෙක්. ඊළඟට මම ආයිතිය ඇතිතෙක් ජීවත් වෙන්නත් ඕනේ. මේ දෙකක් මට අයිති. ඒකට ජීවත් වීම දුකක් නැතුව ජීවත් වීමයි මගේ ජීවිතයේ කල යුක්තවක් ඉදී. ඕකයි මට කරගන්න තියෙන්නේ. ජීවත් වෙන්න ඕන දුකක් නැතුව ජීවත් වෙන්න. ඒකේ දුකක් නැතුව ජීවත් වීම සඳහා මම මේ වැඩේ ඉදිරිපත් කරන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේ යටතේ ජීවිතයේ පවතින අවස්ථා නිදවසන යමක් සපයා ගන්න හෝ උත්සාහ කරන්න හෝ හදන්න හෝ මේ ජීවිත වීම අර පරමාර්ථයේ උඩ කරෙන්න ඕන. මේ විදිහට යම් කිසි කෙනෙක් ඉඳලා යම් කිසි ලැකකට බහිනවා නම් ඒ පුද්ගලයාට ආමිත ප්‍රතිපත්ති කියන දෙක එක දුන්නු වෙලා එනවා. එතකොට අපි දැනට ආමිතයෙන් කරන්නේ අපේ ජීවිත වලට හානි වෙන පැත්තට වැඩ කරගන්නේ. මොකද දුක් විඳින රටාවක් අපි ඉතින් හදන්නේ. නමුත් ආනිස ප්‍රතිපත්තිය කියන්නේ අපේ ජීවත් වීම සඳහා අඳුරු කරන සියල්ලන්ටම කියන්නේ ආනිස වස්තු කියලා. ආනිසේ කියන්නේ ජීවිතේ ගැඹුරින් මේකත් මට ආනිස වස්තු. ඒ මොකද? මේ ජීවිතය පහසු කරගන්න මේ නිවර්තියා ගන්න ඒ කකුල හේතු කරන ආදි ඒ වෙලාවට ඒක ආමිෂයි. ඒ ආමිෂය උදව් කරගෙන ප්‍රතිපත්තියට නැත්තම් ගුණ ගන්න කිරීම. අරවා ගැනීම තමයි අර දෙන්නේ ජීවත් වෙන්න ඕන සැපේ ඉන්නත් ඕන. ආමිෂය උදව් කරගෙන ජීවත් වෙනවා ආමිෂේ පාවිච්චි කරමින් අකින ප්‍රතිපත්තිය උද තමගේ ජීවිත දුකින් මිදවා ගන්නවා. අන්න ඒකයි බුදුහාමුදුරුවෝ පාවිච්චි කළේ හරන්තියේ බලෙන් අස්මාහිනේ රක්කත අපමක්ක කියලා කියෝක. මේ අය විහාරය දෙක්කි මෙලා ජීවිතයේට යම් කිසි පරිත්‍යාගයක් කරලා දිනෝ උදව් කරලා දිනෝ සහය වෙලා දිනෝ මේ ඔක්කොම වෙලා දින්නේ මෙන්න මේ පරමාර්ථය උදයි ඒ නිසා ඒක සිදු වෙන පුරු අප්පමානේ සක්මහි මේ රත්ත අප්පමත්ත ඒක නිසා ඒ ඒ පරමාර්ථයේ උද පෝෂණය වුණා වූ ජීවිතය අර දුක් ලැබෙන පැත්තෙන් ආරක්ෂා කරන්න මේ ඕන ප්‍රමාදනේ ප්‍රමාදනේ ආරක්ෂා කරන්න කියන්නේ ඒ උන්වහන්සේ ආඥාවක් පනවනවා මෙහෙම කෙරෙන්න මෙහෙම කෙරෙන්න මගෙන් ඉඳගෙන කියනවා ඔන්න එතකොට දැන් මේ අධිකාලම හදලා ඊයපි කිව්වා මේ අධිකාලම කරන ක්‍රමය කයං විරාගං අමසං අනිත් මේ රැඳීම දුර්වල දේවල් වෙන්න ඕන ඒ වෙන්න ඕන ඒ වෙන්න ඕන එසේ වීමක බැඳීම නවතින්න ඕනේ. ඒකේ සත්‍යයක් පිළිගන්න ඕන නොබදී නොබදී පවතින කාලයක ඒ වාගේ මේකෙන් ලැබෙන ගැනින්න ඕන ප්‍රණීත භාවයක්. සතුටු භාවයක්. ඒ මොකද්ද? අදාළි බුදුහාමුදුරුවෝ උන්වහන්සේ මේ මේ දේවල් වලට කප්පෙින්ද ගත්තොත් පොළොවට රසායනෝ සම්පූර්ණ කරන්නේ යන්නේ කරන හැටි කියනවා. ඒකයි ඒක. කරන්නේ මම මෙහෙමයි. මෙන්න මෙතෙන් දැනකම් මම නවත්තන්නේ නැහැ. මුලින් කරන්නේ ඒකයි, දේහෝ කරන්නේ ඒකයි. ඊළඟට වශයෙන් දෙන්නේ මේකයි, ප්‍රතිඵලෙ මේකයි. කියලා ඒකත් කියවුවා. ඔය හොඳ කර්මාන්ත කාර්යයේදී අංග. ඒ කර්මාන්ත කාර්ය දැන් අපි කියමු මන්ත්‍ර කාර්යය. මන්ත්‍රකාරයෙක් වෙනවා. දැන් මේ මම ගැටේ ගැටබන්න ගැටබන්න කෙනෙක් කියන්න ඕන උඩ. උඩ නොගියොත් මගේ ගැටේ හරියන්නේ. උඩ ගියා නම් ගැටේ හරි. ඒ මොකද ගැටේ කිලි නොගේ එළිය ඒ තරම් විපාක. ඒ දෙයි සාමිනියක් වගේ පොතේ සූදානම් ඒ විදිහේ විශ්වාසයක් බුදුහාමුදුරුවෝ මන්ත්‍රකාරයන් නිකම්ම කිව්වා. බුදුහාමුදුරුවෝ කරන්නේ නැහැ. ඒක තමයි වෙලා. නමුත් බුදුහාමුදුරු කොයිතරම් විශ්වාසදායකද මෙන්න මේකමයි මම කරන්නේ මේක මෙතෙන් කිව්වේ නේද ප්‍රණීත භාවයක් මතේ මේක කරලා කරගෙන යන ප්‍රණීත භාවයක් ප්‍රණීතයි කියන්නේ සෑම කෙනෙකුම ප්‍රතිසෝධ දෙන්නත් අන්නේ අධ්‍යාර වගේ අපේ කාල් බලාපොරොත්තු එකයි ඊළඟට අපි වහස් කරේ ජීවිතයේ ඊළඟට යම් බුද්ධ දැක්කෝ පරිවන්නේ මේ සිටි යම් බුද්ධ දැක්කෝ පරිවන්නේ මේ සිටි සමාධි මානං පරිසංයමා සමාධි මානං පරිසංයමා මේ කියන්නේ මොකද්ද? මේ කියන්නේ ආ සත්‍යං වශයෙන් යම් කිසි බුද්ධලේඛුගේ බුද්ධිය හේස්තේ කියන්නේ හේස්තේ කියන්නේ හේස්තේ අවේ අම්තිම පිටේ ඉඳලා මහා විශාල අම්බදාව දක්වා ඒ තත්ත්වයේ ඒයි සංකේතකම් ඊවලකම් ඊවලකම් ඊවලකම් යම් බුද්ධ සෙක්කෝ කියලා කියන්නේ මොකද්ද බුද්ධියට අයිති අංගෝ බාංගති බුද්ධියට අංගෝ බාංග කියන්නේ මොනවද ඒකත් තේරුම් ගන්න ඕන ජීවිතේ දුකින් මුදවා ගැනීමට නම් ගැඳීම අයින් කරන්න ඕන. ගැඳීම අයින් කරන්නේ බලාපොරොත්තු බහා ගන්න. කොල්ලෝක තමයි බුද්ධියේ සංවේගයේ බුද්ධිය සකස් වීමට ප්‍රධාන වශයෙන් බලපාන මූල ධර්මයේ තමයි මූල උපකාරය තමයි ඔය අදහස ඔය වැටහීම පිටට ගයි. ඔය අදහස පිටට ගත්තහම මොකක් මේ යම් කිසි වැඩක් කරනකොට ඒකේ අපේක්ෂාවක් දැන් බලාපොරොත්තුවක් හැම වැඩක් අස්සම තියෙනවා. මම අවල් ගමන යන්නේ මේ මේ ආදි වශයෙන්. මේ මේකේ අර බැඳීම නවත්තන්න ඕනේ කියන එකයි බුද්ධියේ ලක්ෂණය. කොහොමද බැඳීම නවත්තන්නේ? මේ යන්න අවශ්‍යකම තියෙනවා. වැඩිපුර යන්න ඕනේ කියලා. පුළුවන් උනොත් කරනවා බැරි නම් නැයිනෝ අන්න එතකොට ඒ ගමන පිළිබඳව තීක්ෂ බැඳීම නැවතිලා. ප්‍රථමයෙන් කල්යම් බල මම මේ සම්පත් කරනවා මොනවද? මගේ ඉදිරි කාලේ වැඩ කරනවා. හැබැයි මම ඉන්නත් පුළුවන් බැලුවා. මොකද සිටිය කල්ලි තිබුණ කරන වැඩයි මම කියන්නේ නැතු මට විශ්වාසයක් නැහැ මම ඒක මගේ ජීවිතේ සම්බන්ධ කරන්න පුළුවන්. අන්න බැඳීමක් නැතුව තමන්ගේ අපේක්ෂාවන් ක්‍රියාවකට යොමු කරන්න ඔය හරස්සේ ඔය ඔය අදහස හැම හැම එකක් අස්සටම දාන්න. මොන්නෝක ඉස්සයි බුදුහාමුදුරුවෝ බයෙන් එකාස බය ආදී දේවල් නිදෙන්න නම් මන්නා මුස්තෝතිය උන්වහන්සේ අගය කළේ හැමදේම අවිනිශ්චිත ජීවිතයක් වාස්තම තමා පිළිගන්න ඕනේ. අවිනිශ්චිතයි දැන් ස්ථිරත්වය. ඒ ස්ථිරත්වය නැති කියන සත්‍යයට හිත දාපුවම ගැදීම පණ නැති වෙනවා. ගැදී නැතිවෙන්න පුළුවන්. ඒක පණ නැති වෙනවා කියන ගැදී. ඒ තරම් දුක් වෙන ධර්මත ඒකේ ශක්තිමත් භාවයේ මත ඉන්නවා. එතකොට නම් බුද්ධ සත්‍යෝ පරිවන්නේ කිසි සමාධිමාන. එතකොට බුද්ධ කියන ස්වરૂපයක් එක්ක. ශ්‍රේෂ්ඨත්වය. ඒ බුද්ධියේ ශ්‍රේෂ්ඨය. ඒ කියන්නේ දුකින් නිදා කීවේ දැක්කට හරිලා එයා යම ප්‍රමාණය සබල කමේ හැටියට හරියන්නේ යුක්ති. හරියන්න කියන්නේ වර්ණනා කරන. වර්ණනාවට දැන් සමහර කිරීමට සිතල වැඩක බහිනකොට තමන්ගේ සිතෙන් ප්‍රසංසාර උපදින චිත්ත ස්වરૂපයක් මතුවේ කියලා. ඒකයි ඒ කියන්නේ. සමාධි මානං පරිසංය බාහෝ ඒ මොකක්ද චිත්ත tattve ආනන්තත් සමාධි ආනන්තරික සමාධිය කියන්නේ සිතේ සමාධිය ඇති වුණාට පස්සේ පහළ වෙන සමසිතක් පාසා මේ සමාධියම රිංගනවා ඒකට කියන්නේ ආනන්තයි දැන් මේ අපට වෙලා තියෙන්නේ අපට වෙලා තියෙන්නේ ඒ අපි ඉතින් හදාගන්න සංසුන් සිත අර පහළ වෙන හැම සිතක් අස්සටම රින්ගන්නේ නැහැ. අපි අතුරු කරන්නේ වීර්ය කර කර ඒක තුනට රින්ගුවා. දැන් මේ අපේ සමාධිය පවතින්නේ නැත්තේ ඕක නිසා. ඒ මොකක්ද හේතුව? ඒකට හේතුව අපේ ළඟ තියෙන කෙලෙස් අර බැඳීම් වල බලපෑම. කෙලෙස් කියන්නේ බැඳීම් වල බලපෑම. මේ සිතත් හැදෙනවා සමගම හොඳ මට්ටමද? අර බැඳීමක් අරකට ඇවිල්ලා අරක ලෙහෙල දාන. ඔන්න ආයිත් පාරක් හදන්නේ. ඔන්න ඔය විදිහේ දුර්වල සත්‍යයක් තමයි අර අපේ ප්‍රකල්පෙන් පිටු බලනවා. ආනන්තරික සමාධිය එහෙම නෙමෙයි. මෙතන වැඩ කරනවා ඒ පහළ වෙන පහළ වෙන සිටේ ඒ සමාධි ස්වરૂපය දිනවා අනිත් සමාධි සිට පහළ වෙනකොට කිසි අඩුවක් නැතුව ඒකට මේක බෝ වෙනවා ඒකට මේක බෝ වෙනවා දිගෙන් දිගට දිගෙන් දිගට සමාධිය යනවනේ ඒකට කියන ආනන්දයි ඒතකොට දැන් තවත් පැත්තක් ඕකේ අපිට කල්පනා කරන්න තියෙනවා මොකද්ද ඒකත් ඔතෙන්ද ගොනු වෙන්නේ දැන් මේ විශාලා මහනුවර කතාවක් මේ කියන්නේ ලෙඩ ඉදිරියේ දුකින් දෙන්න මේ ඉදිරි ඒ මිනිස්සු සමාධිය ගැන මුකුත් දන්නේ නැහැ ඒ මිනිස්සු සමාධිය ගැන මුකුත් දන්නේ නැහැ ඉගෙනගෙනත් නැහැ දැන් මේ බුදුහාමුදුරේ වගකීම බාරගත්තේ ඒක අප්‍රමාදව කරෙන්න ඕනේ. දැන් මේක තේරෙන්නේ කොහොමද? තේරෙන්නේ කොහොමද? අන්න ඒක තමයි බුදු හිතකින් නිකුත් කරන චිත්ත තරංගයේ තියෙන බලය. ඒ බලය සත්‍යයට ගසට ගලට මේ තුනටම එක වැඩේ කරනවා. එකම වැඩේ කරනවා ඒ තුනට. මේ චිත්ත තරංගයේ අරයගේ සත්ත්වයින්ගේ සම්පාදිත වෙච්ච ඇති ඒලාට නිකන් හරි බාහිර දේවල් වල බාහිර දේවල් වල සම්බන්ධතාවයේ පුරුල් වෙන වෙලා මේකෙන් ලැබෙනනේ අමුතු ආශා හරියට කොහොමද කිව්වොත් අවුගේ පිච්චි පිච්චි ඉන්න මිනිහෙකුට එයා පුලන් පාරක් වැදුනොත් ඒ වෙලාවේ මිනිහගේ හිත සම්පූර්ණයෙන්ම අර පිච්චිච්චව අමතක වෙලා අර ඒ ඒක අල්ලගන්නේ සිසිල හොත්ත ගන්න හිතක් පහළ. මේ ගාන කොහොම ලොකු සත්‍යක්. අන්න ඒ වගේ තමයි දෙලිස් බරවල දීන ඒයන් පිච්චි පිච්චි ඉන්න සිතකට මේ බුද්ධ තරංගය අවස්ථාවේ යෙදීමේදී පරිවර්තනය වෙන්නේ අන්නාක අර ඒ ඔක්කොම මතකද මතකද කියලා අර ඔව් ඒකට වසී වෙන ස්වරූපය ඒකට වසී කියන වචනේ පාවිච්චි කරන යුකම් ඔව් වසී කියන කතාවේ බෞද්ධ දර්ශනේ නැහැ අයිති නැහැ ඒක අවනම්බුව වශී කරනවා නෙවෙයි ශාස්ත්‍ර විද්‍යානුකූලව ඒ හේතුවට අනුව අර ඵලය මත වෙනවා ඒකයි සිද්ධ ඵලය මත වෙනවා මේ හේතුවට අනුව මොකක්ද හේතුව අර කීවා වූ විරාග කියන විරජක් දීකමලන් කියන தත්ත්වය සත්තුනා වූ සිත අර කෙලෙසන් පරිතුනා වූ සිතක් එක්ක දුරංගේ වැඩ කරනකොට අරවට වැඩ කරගන්න මේ මේ බලපෑම හරස් ඒකයි මේ බුද්ධ බලය කියන්නේ එතකොට එයාට වෙන්නේ කෙලෙස් වල බලපෑම අඩු වෙනකොට අර සමාධියේ චිත්ත ස්වરૂපය කෙලෙස් ඈත් වූ සිටේ එතකොට බුදුහාමුදුරුවෝ කියනවා සමාධිම යම් බුද්ධ කෙට්ටෝ පරිවර්ණයේ සිටි. මේ කියන සත්‍යය ආපුවම ඒ පුද්ගලයා විසින් මේක ගැන වර්ණනා කරන්නේ. වර්ණනා කරන එක කටින් කියන එකක් නෙවෙයි. ඒකේ අනේ කොයිතරම් සපදායකද සපුදුදායකද පිනවනවාද ආදී වශයෙන් සිතින් මේ තීරණ දෙනවා. පරිවන්නේ වර්ණනය වර්ණා කරනවා කියන එක. දැනින් දැන එක එක තැන දීලා අරක බොහොම හොඳයි කියන කතාව නෙවෙයි. වර්ණාව කියන්නේ එවැනිම වර්ණාවක් වෙනවා. මේක දැනෙනවත් ඒක හොඳයි, ඒක රසයි, ඒක පිනවනවා කියීමෙන් තියෙන්නේ මොකද්ද සිද්ධ වෙන්නේ? ඒ පුද්ගලයා ඒක ඒ මත්තම தত্ত্বය ඒ කාන්දයෙන් පිටින් පිළි අරගෙන ඒ தত্ত্বයට අනුව පිට වැඩ කරන්න ගුරුල්ලීමේ නිදහස වීමේ අයිතිය පැවරීමේ වගේ සත්‍යයක් ත්‍යාගයෙන් නිකම්ම හේතුව. ඉතින් ඒ දෙස නිකම් බලාගෙන ඉන්න බලා ඉන්නවා. දැන් තරුංගලේ උදෑදියාම හොඳට හුලම් ගහනවා නම් තරුංගලේ ලනුව නූලට දැනෙනවා. එයාට කියන්නේ අර ගස්සන්නයි යනවා මුකුත් ඕනේ නෑ. අර කියන්නේ ලනුව දීගෙන ඉන්නේ. අර කිකින් මේ මේ නගී අන්නේ ගුණම් බලහපු පරම තරුංගලේවා. කිසි අමාරුවක් නෑ. මේක හේම වැඩේ අවැඩ කරන්න පටන් ගන්නවා අර ආනන්දරික සමාධිය ඒ ආනන්දරික සමාධියක් ගැන කතා කරන්නේ හේතුවක් තියෙනවා. ඒ මොකද්ද හේතුව? මේ ශරීරවල තියෙන විස බීජයි නපුරු ගති, දුෂ්ට ගති, අමනුෂ්‍ය ගති, ආදී මේ අයින් කරන්ඩ මිනිස්සු දෙක තුනක සමාධියකින් බෑ. අර විෂ බීජ නැති වෙනකම් විෂත් එක්ක හැදිච්ච පරමාණු පුපුරන යනකම් මේ ආනන්තන්ට සමාධිය වැඩ කරන්න ඕන. ඔන්නෝකයි ශාස්ත්‍රීය. ඔන්නෝකයි ශාස්ත්‍රීයයි විද්‍යාත්මකයි කියලා බය නැතුව එන්න පුපුරන්න වගේ කියන්න පුළුවන් ඔන්න ඕක නිසා. එක තැනකවත් නැහැ. නෝත් ඒක වෙන්න හැටි වෙලහකි පෙන්නලා නැත්තේ නෑ. ඒක කියනවා. මෙන්න මේ රූට් එකේ මේ ගමන් කරන්නේ මෙන්න මේ මාර්ගයේ මේ ගමන. ඒ යන්නට බලා ගන්නවා. ඔබ සිද්ධ වුණේ කොහොමද කියලා. ඒකනේ මේ විද්‍යාව කියන වැඩක. ජීවි පුදලා එක පාවිච්චි කළා ඒත් මදි කියලා හිතන තත්ත්වයක් මේ විද්‍යාව ජීව වැඩගත්කම් දිහා බලන. බුදුහාමුදුරුවෝ දේපල් ප්‍රකාශ කරන්නේ මොකද්ද? ඒ විදිහේ පැවැත්මක් මේ සමාධි ස්වરૂපෙ තිබුණොත් මේලාගේ මේ විකෘති ස්වરૂපය ප්‍රකෘතියට ගන්න හොදාට බෑ ඒ නිසා දැන් බණ කියලා කරන්න පුළුවන් වෙලාවක් නෙමෙයි ඒ විදිහට බණ අහන්න වෙලාවක තේරුම් ගොඩ ගැටීමකුත් පුළුවන්කමකුත් නැහැ දැන් චිත්ත බලයෙන් මම විතරයි. චිත්ත බලයෙන් ඒලාගේ සමාධිමේ චිත්ත ස්වરૂපය දෙල්ලන. අන්න ඒක එනකොට යම්තන් ඕක අවදි කරලා ගත්තොත් එතන ඉඳලා ඔක කරගේ මොකද? ඒ මිනිස්සුන්ටම මේක වර්ණාව දැනෙනවා. ඔය ඉතන අගේද දැන් නම් හරි හොඳයි. දැන් බොහොම කෙඳිරිග ගා ඉන්නේ කෙනෙක්. කවුරු හරි හොඳ ප්‍රසිද්ධ නැට්ටුවෙක් ඇවිල්ලා ඔන්න පිළිමක් දාන්නයි හදන්න ඕන නම් ලෑස්ති නෙවෙයි අර මිනිහා ලෙඩේ මතන්නේ කියලා අර පිළිම ගාන ඇතුළේ. ඒ වෙලාවට මිනිහට තියෙන්නේ ලෙඩක් එක්ක තිබිච්ච සම්බන්ධතාවයේ සිට අප පිළිමත් එක්ක සම්බන්ධ වුණා මතකද තිබුණා දැන් කනතිලක් තිබුණා. මේ විදිහ පවතින එක නෙවෙයි මේ පොඩි වෙලාවට මේ විදිහේ තත්ත්වයක් වෙනවා. අන්න ඒ වගේ එකක් මේ නිරන්තර භාවයට පත් වෙනවා. සමාධි නාදේන සමෝ නවිද්දති සමාධි නාතේන සමෝ නවිද්දති ඔය කිය ආනන්තරික සමාධිය කියන්නේ නිරන්තරයෙන්ම පහළ වෙන පහළ වෙන සිතේ අෂ්ට රිංගන සමාන. අපේ රිංගෝන අපේ ළඟ තියෙන රිංගෝන සමාන. ඒ තියෙන රිංගන සමාන. ඒ රිංගන්නේ කොහොමද? බුදුහාමුදුරුවෝ අර අංග වේගය එහෙමම ඒ ආයත ඉල්ල කළා. වැඩ කරනවා. ඒකද සංවේක දලිතයෙන් අපේ ජීවිතවලට ආදාළ කරගන්න. එක්කත් වෙන්න ඕන ඒ පැත්තෙන් ඒක දැනෙන්න. දැනගන්න. මොකද මේ අපිට ඔය චිත්ත සුද්ධියෙන් කියන්න බැරි අර අපි හැම වෙලෙම යම් කිසි දැනීමක් එක්ක බලපෑම් තියෙනවා. එතකොට බලපෑම් නැති සිතකින් తాවකාලිකව අරමිසුන්ගේ බැඳීම් අත්හැරියා වගේ අපි බැඳීම් අපේ සිත්වල තියෙන බැඳීම් ඉක්මනින් අපි අත් කළා. බැඳීම අත්කලාට වැඩ කරන්න ප්‍රයෝජනෙට ගන්න කිසිම තහනමක් නැහැ. බැඳීම විතර අත් කරන්න. ඒ දැනීම අස්තරලා ඉතින් මේ චිත්ත ශක්තිය හදාගු හැටි ඒකත් ආනන්දරික වෙන්නේ ඉතින් ඒකයි ඔය දැන් අපිට වෙන්නන්නේ නිරන්තරයෙන් සමාධිය පවත්තා. ඒ සාමාන්‍යයෙන් ඒක වෙනම අවස්ථාව මේ අපට ප්‍රයෝජන ගන්න කරුණු තියෙන නිසා බුදුහමදු රත්න සූත්‍රයේ දේශනා. ඒ தත්යෙන් තමයි විසිත වැඩ කරනු නොබත. සමාධිය ආනන්තරික වෙනවා. ආනන්තරී කියන්නේ අනුතුරුව අනුතුරුව අනුතුරුව නිරන්තරයෙන්ම සමාධි ස්වરૂපයක්. ඒ මේ මේ හා සමාන සමාධියක්. මේක සමාන කරන්න සමාධියක්. තවත් සමාධිමය தත්ත්වයේ වෙන මුකුත් නැහැ. සමාධිමය සමාධිය වශයෙන් යම් කිසි ආකාරයක් අපි හිතනවා ලංකා ආකාරයක් තියෙනවා ඔය කියන ආකාරයක වැටුණ සමාධිය එක්ක කිසිම සමාන කරන්න තවත් ඊගොල්ලින් ගන්න පුළුවන් සමාධි ස්වરૂපයක් සංසුන් ස්වરૂපයක් නැහැ කියලා. එතනින් දෙන්නන්නේ මොකද්ද? චිත්ත සමාධියක් යම් කිසි බුද්ධලේඛ තුල ආපුවාම ඒක තවත් එහෙකට සමාන කරන්න බැරි කියන කතාවක අයිතිය මොකද්ද? ඒ සමාධිය ලැබුවට පස්සේ මේ කිසිම දෙයකින් එයාගේ සිත කම්පණය කරවලා අලවන්න බෑ කියන එකයි කියන්නේ. මේ සමාන අපෙන් ගන්න තවත් එකක් නැtei කියන්නේ කිසිම දෙයකින් ඒ සමාධිය කඩන්න මොන කම්පලේ කළා. බැඳිල්ලක් නැතුව ඒ දිහා බලයි කතා කරයි ආශ්‍රය කරන්නේ. අන්න ඒක යා පුජ්‍යලයට විතරක් දැනෙන්නේ. ඒක ලෝකෙ දන්නවන් විතරයි. ඒ தත්ත්වයේ දිවෙන එක තමයි පරිවන්න කියන වර්ණනා කිරීමේ தත්වයට සමාගයේ සිට උදා කරන මේ නැගී හිටවන නවති කරන අයෝ මේක කොයි තරම් අගේ මම මෙතෙක් කල් මේවා ගැන හිතුවේ නෑනේ මේක ජීවිතේම සංසනවා නේද මා විතරක්ද මගේ ඇසුරට වැටෙන ඔක්කොම සංසනවා නේද කියන වර්ණනාවක් යාදින් දෙන්නේ ඒ එන්නේ අර තත්ත්වයේ ඉස්සරහ ඒ උත්පත් වෙන සිතේ සමාධිනාදයෙන් සමෝනවිද්දති ඒ සමාධිය අනිකකට කිසිම සංසුන්කමකට දෙවෙනි නොවෙන්නේ සංසුන්කමේ ස්ථාවර භාවයක් එක්ක ඒ සිත වැඩගම් නිසා ඒකට මොන දර්ශනය පෙන්වුවත් ඇලින්න ශබ්දේ ගන්ධේ රසේ ස්පර්ශේ මොන වර්ගයෙන් ගෙනවත් කවදාකවත් අන්න ඒ මේ මේ විස්තරේ මොකද කිව්වේ? ඔබ කියන්නේ බෑ විශාලා මහනුවරත් ඕන මේ අයවත් ඕන මේ දෙකම අල්ලන්නේ. මේ මොකද මේ විස්තරය ගන්නේ? මේ ස්වરૂපය මේ සත්‍යයේ හිතට ගන්න ස්වરૂපය මේ ගතට සම්බන්ධ රසායනික ක්‍රමංගල කරනවා. ගලට සම්බන්ධ ද්‍රව්‍ය ද්‍රව්‍ය එක්ක වැඩ කරනවා. මේ චිත්ත තරංගය සම්බන්ධ වෙනකොට හිතක් නම් සතෙක් නම් හිත පෙල්ලෙයි රසායන නම් රසායන පෙල්ලෙයි ද්‍රව්‍ය නම් ද්‍රව්‍ය වෙනත් දේවල් නම් ඒවා පෙල්ලෙයි ලොක්කොම පෙල්ලෙයි මේ මොනවද පෙල්ලෙන්නේ වර්ග තුනක් එකම වර්ගයයි පෙල්ලෙන්නේ අන්න ඕවා යටි හොඳට තේරෙන්න ඕනේ බුදුහාමුදුරුවෝ අනාස්ම කතාවක් කතා කළා. මේ ලෝකෙ දෙදුමක් නෑ ඔක්කොම එකයි කිව්වා. ඒ වයින් නිර්මාණය වෙච්ච ස්වરૂප විතරක් තියෙනවා. ලෝකේ එකම ශක්තියයි වැඩ කරන්නේ කිව්වා. මේ එකයි මෙතන මේ පෙන්වන්නේ බුදුහාමුදුරුවෝ නාද පාවිච්චි කරන විද්‍යාව මූල ධර්මයේ පෙන්වනවා අර මිනිහගේ වෙනස් කළේ මේ රසායන වල වෙනස් කලේ මේ අනිත් ගෑස් ආදී මේ වායු ගුණයේ තියෙන මේ වර්ග වල වෙනස් කලේ එකම දෙයයි වෙන මුකුත් මං කලේ නෑ මොකද්ද මේ කලේ මේ ලෝක ධාතී සියල්ලම රූප කලාප වලින් නැත්නම් පරමාණු වලින් මැදිලා තියෙනවා අපි හිත පහළ වෙන්නේ පරමාණු කුඹරලයි මේ ගස්වල රසායන දෙන්නේ පරමාණු වල වේගයෙන් පරමාණු ඇදින එකයි කරන්නේ. ගෑස් එකක් ඇදින්නු වායුවක් ඇදින්නු මේ ඔක්කොම පරමාණු. එතකොට පරමාණුයේ තියෙන මොකද්ද? අල්ලන ශක්තිය. ඒක නාමකින් කියවම ඒ ප්‍රශ්නකාර ඉන්නවද? ඒකත් නෝනාවද? ඒක නාමකින් කියන්නේ මොකද්ද? සබ්බේ සත්තා ආහාරති සියලු ඇලීම් ඒ ඇලීම් වල සත්‍ය පවත්කගෙන ඉදිරියට යනවා. ඒකයි කියන්නේ. ඕකේ ලෝකේ හැම තැනම කියන්නේ ඕකයි. ගහක් හදන ඇලීම ගහක් හදන විදිහට ඇලුනා. මිනිහෙක් හදන ඇලීම මිනිහෙක් හදන විදිහට ඇලුනා. වායුවක් හදන ඇලීම ඒ විදිහට ඇලුනා. මොනවද කරන මුල් වෙලා තියෙන්නේ? ඇලීමයි. එතකොට බුදුහාමුදුරන්ගේ නොයලෙන චිත්ත ශක්තිය ඉදාගෙන මේ චිත්ත ශක්තිය දාපුවම අරවට වෙන්නේ මොකද්ද? ඇලෙන්නේ කුදුරුන්නේ. නෑ නෑ නෑ නෑ. කංගල්ලා කියන හැදිච්ච ඉල්ලලා තියෙන ඒකත් වෙනස් වෙනවා. අලුගල කුදුරුන්නේ නෑ. අලුගලේ තියෙන රසායන දිනන රසායන වලත් වෙනස්. හැබැයි ඉතින් කළු ගල් වෙනස් කරලා උනන්දු කරන්නේ නමුත් කරනවා නම් ඒක මොකක් සාන්තියක් නෑ එතකොට තේරුණා කළු ගල් බුදු වෙන්නේ දැන් මිනිහන් හිත වෙනස් කරන්නේ දැන් මොකද වෙන්නේ ගහේ තියෙන රසායන වෙනස් කරලා මොකද වෙන්නේ හොඳ තත්ත්වයට හැරෙන විදිහ හොඳ තත්ත්වයට හැරෙන විතර වෙන්නේ අන්තර්ගතය අන්තර්ගතය එතකොට උන්වහන්සේගේ විරාගී සිත අරවට වෙනකොට ඒ වාදීන රාගී ගති රාගී ගතිය දැනෙන මෙලොව. ඇලෙන ගතිය අඩු වෙනවා. ඇලෙන ගතිය අඩු වෙන අඩු වෙන ඒ චිත්ත සත්‍ය නොයලන මට්ටමින් හැදෙන සමාධිය හැදෙනවා. ගහට සම්බන්ධ කරනකොට ගහ වේදන තත්ත්වයක ආශ්‍රක වෙලා අසම්බන්ධයෙන් හැදිච්ච අනුනිසයි ඒ ගහ අභාවය කියන්නේ. එතකොට ඒකේ තියෙන රසය අර කියන කාෂ්ඨකත්වයෙන් මුදවන අරක තියෙන තේජස අඩු කරපු හැටි ආන්නේ එක එතකොට ඒකේ තියෙන රසය අර කියන කාෂ්ඨකත්වයෙන් මුදවන අරක තියෙන තේජස අඩු කරපු හැටි ආන්නේ එකක් හරියට අර මිනිස් හිතේ අඩු කළේ නේද? තේජස. රාගය වැඩි වෙලා යන තේජස වැඩි වෙනවා. අපි ඉතින් කියන රත්යෙන් ඒක වැඩි වෙනවා. ඒක අර මිනිහගේ මත්තමේ හැටියට එයාගේ අඩු කරනවා. අර වැය මත්තමේ හැටියට ඒවා අඩු කරනවා. බාහිර ලෝකේ වෙනස් සකස් වීම වල තියෙන මත්තමේ හැටියට ඒවත් කරනවා. එතකොට මේ එකම චිත්තක බුදුහාමුදුරුවෝ චිත්තරංගෙන් කළා තියෙන්නේ මොකද්ද? ඒ වැඩේ හැම දැනුම කරලා තියෙන එක. රත්කලා වැඩියෙන් රත්කලා තීරේව ඒ රත්පිල්ල අඩු කරන්න මේ සිසිල් පිට උපකාර කරනවා. එතකොට දැන් එකක් දීලා තියෙනවා වැඩ පිළිවෙලා බුදුහාමුදුරුවෝ ජීවිතේ දෙකින් දහස් කරගන්න ඕන නම් නිවන් දකින්න ඕනේ. නිවන් දකින්න ඕනේ කිව්ව මොකද්ද? තමන්ගේ හිත නිවිලද කොපමණට නිවිලද කියලා දකින්න ධර්ම හිත තැන්දිනේ. නිවෙන්න නිවෙන්න එයාට පේනවා මගේ හිත මෙච්චර නිවිලා ඒ නිවිච්ච නිසයි මට මෙච්චර සැපදී. රත්තුනතෝයි වයින්නේ. නිවන් දැකන්න නිවන් දැක දැක පින් කරනවා කියන්නේ නිවන් අරමුණු කරලා පින් කරනවා කියන්නේ ඕකයි. මගේ හිතේ දැන් තියෙන්නේ හිත නිවෙන කාලයක පෙරලිච්ච ස්වරූපයක්. ආ මේකත් කොයි වෙලේ කළත් නිවීම තහවුරු වෙනවා. එතකොටම ඒකයි මේ පෙන්නන්නේ. එතකොට නිවන් දකින්නේ බුදුහාමුදුරුවෝ මොකද හැම එක්කෙනෙක්ම නිවන් දැකේ. මේ පරිණිරවාණය එක දෙලවරක් තියෙනවා. නමුත් නිවන් දැකීම කියන්නේ මොකද්ද? තමන්ගේ සිත කොච්චර දුරට නිවිලාද කියලා තමන්ට පේන්න ඕන ඒ දැනෙන ප්‍රමාණයයි අදින්දා කියලා. එතකොට මේ කියන රාගී ස්වરૂපය මොනවද කියන්නේ? ජීවිතයක් හෝ ගහක් හෝ ගලක් හෝ මොකක් හෝ හදන පරමාණු වලයි මේකදී. ඒවත් තමයි රූප කලාව. රූප කලාපාත්‍රයේ තියෙන කාමයේ ඉවත් කාන්දම අදු කරන එකයි මේ බුදුහාමුදුරුවෝ ඒ අවස්ථාවේ කලේ. උන්වහන්සේගේ සිසිල් තරංගයේ අවල. එතකොට ඒක වදින වදින තන උනේ මොකද්ද? කාස්තපත්තේ පදනම් කරගෙන හදිච්ච විසම අයිතිවාසිකම් ක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගත්තා අඩු වෙන පරිදි සිසිල දැනෙන්න පටන් ගත්තා විසිර දැන්න බං පමණට වුන් මේකට අවන්නත් වෙලා ඒකටම අවධානය යොමු කරමින් විඳින්න පටන් ගත්තා ඒක නිකන් අවනත වෙයි ඒකට වශී නොවන ඒ ඒ චිත්ත තරංගයට වශී නොවන වස්තුවක් නෑ වශී කියන්නේ යටත් නොවන වස්තුවක් නැහැ බුදුහාමුදුරුවෝ ඔක පාවිච්චි කරන්නේ නැහැ ඊටාම වැදගත් પરමාර්ථයක් ඇති දෙයකට විනා ඒක ඒ මොකද තේරුමක් ඇතිව වැඩ දියුණු කරන්න. අර ඒක යුක්ති ධර්මයේ හොයනවා මෙතෙන්දි මේක කල යුක්තක්. අන්න එතෙන්දි විතරයි උන්වහන්සේ කලේ ඕක කීප පොලකට බුදුහාමුදුරු කළා කියනවා යුක්ති ධර්ම උද. අර ආමින් හිටපු ගාහකලයා කිසිත පෙරලන් දෙක් තරහ දෙයක් කළා. අඹයට සැලකලා එක අවස්ථාවකදී ඔය ඔය තැන්වල උන්වහන්සේවා යම් කිසි යුක්ති ධර්මයක් උසස් පරමාර්ථයක් මතු කර ගැනීම සඳහා උන්වහන්සේව භාවිත කළ තැනට ඒක පාවිච්චි කිරීම ඉතාම කාලෝචිතයි යුක්ති සාධකයි. ඔන්න මෙතෙන්දී ප්‍රකටවත් වෙනවා. තවද මිනිස්සුන්ගේ මේ තරංග ක්‍රියාව කරනකොට මිනිස්සුන්ගේ සිදුවීම් ගස්වල දීක රසායන සියල්ල බොහෝත වශයෙන් කිව්වන යම් ධර්ම. ඒ සකස් වෙලා තියෙන විෂම සකස්ී සියල්ල දෙවි දෙවි හොඳ අතටම සකස් වෙන සත්‍යයක් උදා කරන ආරම්භය තමයි මේ. ඉදන්ති ධම්මේ රතනම් පණිතං වේදේන සත්‍යේන ස්වස්ය හෝතු කිව්වේ අයි ওই කතාව කොහොම කියන්න හේතුව. ඒ අපි එකින් වෙනත් දෙයක් බලාපොරොත්තු වෙනවා. ඒ දෙකේ නැතිවෙන්නේ ඔන්න වැඩකට කරගන්නේ ඒක. නාග්‍යව වදාරනෝ මේක හැමදාම උඹලාට ගිය ගිය දන හම් වෙන එකක් නෙවෙයි. මේ ධර්ම ගුණ කිරීම. ධම්ම ධම්මේ රතනම් පන්විතන් කියේ උඩයි. මේ ධර්ම කොළු කිරීමේ ශාස්ත්‍රය ක්‍රමය විද්‍යාව හැම තැනම අවදක් හම් වෙන එකක් නෙවෙයි. හදිස්සියෙන් මේ විද්‍යාඥයන් ලෝකෙ පහළ වෙනවා. කල්ප සිය ගණන් බුද්ධ ශූන්‍ය කල්ප යනවා. මොකද අර තරම් ශ්‍රේෂ්ඨ හිතක් පහළ කළා ඒ ක්‍රියාව කිරීමට තරම් උවමනා කරන ශරීරයක් හැදිච්ච මේ මේ දැන් මේ පංචස්කන්ධයක් හැදිච්ච පුද්ගලයෙක් ලොව තව හැදිලා නැහැ. එයා ස්වභාවයෙන් ඒ රසායන ගොවියේ උපරිම මට්ටමින් හැදෙනකම් උපරිම මට්ටමින් හැදෙන්න ඕන. රසායන බලවල උපරිමම. ඒක හැදෙනකම් අන්තයේදී සංසාරේ අර උලඟට අහුවෙච්ච පියා පියාපතක් වගේ ජීව. හ්ම්. සමුද්‍රයට වැදිච්ච ලී ගලිල්ලක් වගේ. දැල්ල ගාන ගන්න උපැත්තට මේ මේ විඳුණා. දැන් අපි කොහොමද ඉන්නේ එහෙමයි. අපේ ජීවිත භයානකත් එහෙමයි. දැන් අපි ලංකාවේ ත්‍රස්තවාදයේ තියෙන විදිහට බය වෙලා දඟලනවා. අපි නැටල ගිහිල්ලා ත්‍රස්තවාදීන් ගොඩ උපන්නොත් අපිටත් අර විදිහේ විනෝවලට හිර වෙන්න වෙනවා. දැන් මේ ඈදී නම් බය. ඒක එතන ඉඳන් බය. අපිට පුළුවන් ද කියන්න එහෙම වෙන්නේ නැහැ. අපි කොයි දොයි කොයි. අපි ඉන්නේ මේ කොළඹ මේ දාපනේ. ඔව් ලැබුණට පස්සේ ස්ථාපනේ නෙවෙයි. මේ අප්‍රිකාවේ කරදර තියෙන තැන්වල කුදින්න පුළුවන්. ඔන්න ඔය විදිහේ පරණඩලක් වගේ යහට මෙහාට යන සත්‍යයක් මේ කෙනාට බොහොම කලාතුරකින් හම් වෙන්නේ මේ විද්‍යාව උපදවන ජීවිතයක් වගේ පාළුවේ. ඒක නිසයි මේක රතනම් පණිතයි. ඒක නිසා දැන් අහු වෙලා තියෙන එකෙන් ඔක්කොම එහාට මෙහාට තල්ලු කරලා දාලා මේ වැඩේ කරගෙන යනවා. මේකයි කරන් දෙන්නේ කියලා ඒ ඉන්දියාත් තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. මතක් කරගන්න. අපිට දාන්න එපා මේ කාලේ තියෙනවා. කොහොම තුනක් නැරෙන්න ඕනේ. කොහොම නම් උපදින්න ඕනේ. සියල්ලම අනිවාර්ය නම්. එහෙනම් දැන් ඉතින් ඊළඟට තමන් විසින් අනිවාර්ය කර යුත්තේ මොකද්ද? අර දෙකම අනිවාර්යයි. ඒක නිසා මේක අනිවාර්යයි. මොකද ඒ පැත්තට ඇද්ද ජීවිතේ පාස්. ඒවා ජයග්‍රහණ නම් මෙතනිය අවහිත අවස්ථාව ප්‍රයෝජනේ පාවිච්චි කළොත් හරි. අන්න ඒක නිසා ඉදම්පි ධම්මේ රතනම් පනීතං ඒ දේන සත්‍යේන සත්‍යෝතුබ්බේ මේ ධර්මයේ ඒ තරම් අංග සම්පූර්ණ ගුණයක් හේතෙක්කාගෙන ඇවිත් ධර්මයක් මේ ගොඩගත් ධර්මය. ඔය ඊට සුදුසු උපදින්න ඕන සුදුසු කාලයේ උපදින්න ඕන සුදුසු මවලඟ උපදින්න ඕන ප්‍රදේශයේ කුලෙත් මේ ඔක්කොම ගොනු වෙලා ඊට නිසි සුදුසා ඇවිත් ඒ අයිතිවාසිකමේ තියෙන බලය කොච්චරද කිව්වොත් ඔය විකෘතියට පත් වෙනවා කියන සියල්ල ප්‍රකෘතියට එනකන් මං ආඥාවක් පනවනවා හෝතු වේවා ඒක වෙනකන් මේක කරෙන ඇති ඒක වේවා කියනවා වගේ යම් අවස්ථාවක බුදුහාමුදුරනේ උනා කියන්නේ ඒවා දැන් උනා මොකද වෙනකන් මම සිද්ධිය ඒ අයිතිවාසිකම ඒ බලපෑම. ඒ සහය මම මේ වාසෙ මම බලපාන. ඒ බුදුහාමුදුරුවෝ වගකීම අරගෙනයි ඉන්නේ. ඒකට දැන් ඔතන ඉඳලා දැන් අර ක්‍රියාකාරී ස්වરૂපේ තමයි ඒකෙන් මතුපොන්න ප්‍රතිඵල වල ලක්ෂණ තමයි තියෙන්නේ. ඒ ඔක්කොමගේ ධර්ම දෙකක් කියුවා ගාථා දෙකක්. ඊළඟට පටන් ගන්නවා ධර්ම ගොනු කිරීම. දැන් මොකද? වැඩ වෙන්කලේ වැඩ පටන් ගන්නවා. වෙන්කලේ වැඩ පටන් ගන්නවා කියන්නේ දැන් ඉතින් ඒක වැඩපොළ ඇරියා. ආ වග්ගන්තවල වේද බාර දුන්නා. ඒ ඒ කොටස් වල අයිතිවායේ දෙපාර්තමේන්තුවට වැඩ බාර දුන්නා. ඊළඟට මැනේජර් මහත්තයා කරන්නේ මොකද්ද? ඒ දෙපාර්තමේන්තුවට ගිහින් ගිහින් ඒ ඒ වැඩ කරනවා කියලා එයා බලන. මැනේජර් තියෙන ඉතරයි. වැඩ පවරන එකයි වැඩ කරනවාද කියලා බලන. දැන් මෙතන මැනේජ්මන්ට් එක තියෙන කාටද? දුවවගේ සිත. දැන් ඔන්න ආරම්භයක් දානවා බුදුහාමුදුරුවෝ. මේ පුද්ගලයා චිත්ත සතම් පසක් ඒ කියන්නේ පුද්ගල පුද්ගල කියන්නේ අපි මේ අර පුද්ගලයා මේ පුද්ගලයා කියලා මේ පුද්ගලයෝ මිනිසුන් වශයෙන් පුද්ගල කියන්නේ අයිති අයිතියට කියනවා පුද්ගල වෙන්නේ අයිති දැන් අපි කියන වැඩක් කරලා ඉතින් කම් ගහලා ඔක්කොම ඇදලා මේ මේ ආමිනියගේ බුද්ධිලිකෝ ගත්තී කිව්වක් නෑ ඔය පරම්පරාවෙන් ආපු අය මේ මිනිහාගේ කණි කල්යම් කළා බුද්ධිලිකෝ ගත්තී අර පරම්පරාවෙන් නේද වඩා අර යාගේ කල්ලි වලින් යාගත් ඒකේ දැක්ටි බලපෑමක් තියෙනවා සත්‍යය යේ පුද්ගල අට්ඨ සත්තං ප්‍රසත් මෙතන පුද්ගල භාවයේ දැන් සෝවාන් මාර්ගය එකයි එක ගොනුවක් සෝවාන් මාර්ගයට පිළිපන් පුජ්‍යලයාගේ එක්තරා ගොනු වීමක් එයාගේ වැඩවල ඕකයි විදිය මොනවද ලෝභ ද්වේෂ මෝහ පාවිච්චි කරන්නේ අලෝභ දෝෂ මෝහ පාවිච්චි කරනවා එතන තියෙන පුද්ගලිකත්වය. එයා අස්කරපු දෙය තියෙනවා මේ පුද්ගල අයිතියට තියෙන කොටස් දෙක තමයි මේ. පුද්ගල කියලා ගත්තොත් අස්කන්න දෙයක් තියෙනවා අයිති කරගන්න දෙයක්. ඒ කියන්නේ සීමා සීමා. එතකොට සෝහන් මාර්ගයට පිළිපන් පුද්ගලයා මේ පුද්ගලිකත්වය මොකද්ද? රෝගද්වේෂ මෝහ මිශ්‍ර වෙන කිසිකර. අලෝභාදෝ සමෝහ මිශ්‍රණය ඔක්කොම කරේ. එයාට ඒක පුද්ගල වෙලා පුද්ගලිකය. ඒක සීමා. ඒක මෙයාගේ අයිතියක් වශයෙන් පාවිච්චි. ඒකයි අයිතියක් වශයෙන්. ඒ අයිතියක් වශයෙන් පාවිච්චි කරනකොට අර බුදුහාමුදුරුවන්ගේ තරංගයක් වැඩ කරනවා. අර මං කිව් විදිහට ඒවා ලෙහෙන මත්තම එනවා. මේ මොකද මේ හේතු පුද්ගලිය වට දෙන කතාව. ඊළඟට මේ පුද්ගලිය වට දෙන කතාව කරලා සත්තාරේ තනි යුගානිය යුගවදෙන් හතරක් කියලා. ගම වර්ණනාවක් ආවුරු ගල්ලන් ගැන කළේ. නැහැ මේ විද්‍යාවට අයිති අවශ්‍යම හරියට කුංචි යන්නේ අල්ලන්න කුංචි කුංචි නියන ලොකු යන්නේ අල්ලන්න ලොකු නියන අර ස්ක්‍රූ පෑන ඒ කට් එක පාපු අල්ලන්නේ ඒ නියනත් අර කට්ට බේරපු හතර බේරපු අල්ලන්නේ ඒ නියනත් අල්ලන්න වගේ තමයි ඔය බුදුහාමුදුරුවෝ කියන්නේ එක එක තරාතිරන් වල බැඳීම් ස්වરૂප එක එක මට්ටම් වල එක එක වේගවලින් එකෙක් කරනවා වේගය. දැන් ඒ වේගය අර සාලැල්දිම් කාන්තිලවත් වැඩි දෙනවා අඩු දෙනවා නිවන ආයි වැඩි දෙන අන්නේ. මෙතන දෙන්නන්නේ එකයි බුදුහාමුදුරුවෝ ළඟ ඒ තරංග මේ ඒ මාර්ගඵල අතේ ආවරේ ආවරේ මේ tempat වීම බුදු හිතේ තියෙන. දැන් අපි මේක වැඩ කරුවොත් හැටි කොහොමද කියන්නේ මෙහෙමයි. අපි බැරි වල ඇඹුල් හිතුවොත් කට ඇඹුල් වෙනවා. ඒක නිකම්ම ඇඹුලක් හැදෙනවා. නේද? කසායක් ගැන හිතුවොත් මූලක් ක්‍රියාවක්. ඈ? එයා ප්‍රිය කරන මිරිස් රසක් ගැන කිව්වොත් කටට කෙලවුන. ඈ? ඒවා පිළිත් කියන්නේ මේ ඇතුලින් වැඩ කරන ඒවා. අපි දන්නේ. ඒක නිකම්ම ඒ වැඩේ ඇතුලේ කරනවා. ඕක තමයි ධර්මයේ. බුදුහාමුදුරුවෝ දාලා තිබුණේ මොකද්ද? ආර්ය පුජ්‍යලේකට අයිතිය ධාරණාට. ඔය ධාරණා අතේ ලෝකෝත්තර ස්වરૂපේ සම්දානය. ඒ වගේම මේ පුද්ගල අට සතම් පසත්ත ආර්ය පුජ්‍යලේයයි. දැන් ඔය කොතන දීලා තියෙන්නේ සතම් විතර. يعني සෙටි විතරයි. ඒක බුදුහාමුදුරෝ යම් වෙලාවක සෝහම් මාර්ග ඥානෙ පිළිබඳව හිතනකොට ඒ සෝහන් මාර්ග ඥානයෙන් දෙන යම් චිත්ත තරංග වේගයක් වෙනවා ඒක නිවන. එනවා ඈ ඒ ගාන්ට යනවා. ඊළඟ ඔක්කොම බොක් ගාලා ගහන්නේ නැහැ. විද්‍යාවත් ඒක වයි විද්‍යාවක් නේ ඒක ගානකට හරි ඒකෙන් ඒක මුලින්ද පොලේ තරංග දිනනවා ඒ තරංග වල වේගය ඇඩ්ජස්ට් කරන්න පුළුවන් නැත්නම් ඒ වේගය ඇඩ්ජස්ට් ඒ ඇඩ්ජස්ට් කළා ඒක අරුපු ගන්නකොට ආදක කම්පණයකින් මේවලේ ඉන්නේ මේක ඈ ඉන්නේ දැන් ඉතන සිත්තුරුවේ හරි එකපාරට පාරඥාව වගේ කළොත් ඒක වෙන්නේ නැහැ කලන්දේ. ඒ කැලෙන්ඩර් ස්වરૂපය ඒකටත් අනිත් දෙක භූත සියල්ල ඉතින්ල පටන් ගන්නයි කියන්නේ. මෙන්න මෙහෙම වැඩි කම්පනයක් නැදී හිමින් ඒක මම ආරම්භ කරනවා. දැනේ. ඈ දැනේ. හැම එකටම හැම එක. ඒක පොදුවේ මේක විකාශනය කරපුව පොඩි කෝකට එක විදිහට තමයි වදින්නේ. මොකද හැම එක තියෙන එකනේ. හැදෙන්න ශක්තිය එකයි කරන්න තියෙන්නේ. නොඑක් නම් වලින් හැදුවා. ඉතින් නොඑක් නොඑක් නම් වලින් හදලා දෙන්නේ අපට කාරණය පිළිබඳව අඩු වැඩිකම් බලාගන්න විතරයි. මේක තියෙන්න ඕන. අන්න උන්වහන්සේ විචිත්ත තරංගය ආරම්භ කරපු ඇටි ඉතාම සෞන්දිර්ය කරන්නේ. ඉතින් ඔය මොකද්ද ඔය කතා කරන්නේ බුදුහාමුදුරුවෝ? එදා විශාලාමහ ලෙඩ හොද කරපු හැටි විස්තරය කියන නෙවෙයි. යම් කිසි කෙනෙකුගේ යමක් පෙල්ලන්න ඕනද? ඉස්සෙල්ල කොහොම ලාව කතා කරන්නේ? ඈ? උදේ නගහන් මූලිය කරන වැඩ ආරවම කිව්වොත් එහෙනම් ඒක බෝල් ගාලා ගැවුවා. ඈ? දැන් උදේ කියලා මාර්ගඥානින්දල යන්න ඕනේ. නේද? නෑ නෑ තව ඉතින් දුර ආවේ. දැන් කොහොම කරන්නේ? මේ පුතේනාට සතන් අත්ත සතන් කිව්වහම අටක්වත් කිව්වේ නෑ නිකන් කිව්වේ. මම වැද්දගෙන යන්න හදනවා ඉතින් එන්න එන්න විචාරෙද මේ පරක් වෙන්නේ. ඔතන දැන් ඩයිවර්ඩ් වෙලා. ඒක කුණියට කලවුණුනේ දැන් අවුරුදුරේ ඉදී ඉදී ඉඳලා මේක අහගන්න ඕනේ. නෑ එහෙම කියලා මේක කියලා ගන්න. මේ කැලිකම් බූත් කිරිල්ල මේ උදන් තියෙන්නේ ඒ විද්‍යාව අපේ ජීවිතවලට සම්බන්ධ කරන අද වැඩ ගන්න හැටි කියලා. හොඳයි අපි මාර්ගඥානින් අද අපි නවත්තනවා කියන්නේ. ලායි මාරේ මේ බින්න පිටසට මේ <clears throat> මේ කාරණා එක ගාථාවක තියෙන කාරණා දැනගත්තොත් ඇති ජීවිතේ හැදගන්නයි ඉදාලා මහනුවර ධනපතේ හොද කරන්නේ නෙවෙයි ඒ ජීවිතේ හැදගන්නයි ඕන ජීවිතේ හැදගෙහින්දි වෙන්නේ මොකක්ද අපේ ජීවිතවල තියෙන විවිධ බයන තියෙන අපි ඉදාලා මහනුවර ගැන කතා කරනවා හරි දුක් විඳින්න අපි බුද්ධ විදෝෂයෙන් ත්‍රිවිධ බයෙන් නිරසෝ කෙරෙනවා දුර්භික්ෂේ තියෙනවා දුර්භික්ෂය කියන්නේ ඕන දේ නැතිකම. දුර්භික්ෂය කියන්නේ ඕන දේ නැති. අපිට එකක්වත් ගන්න නැහැනේ ඕන දේවල් නම් කියලා. වෙනස් ඒවා යම් දෙලා. ඒවා රෝගේ නිරන්තරේ මානසික රිදුවකින් දෙදෙනවා. හ්ම්. අමනුෂ්‍ය බව. හැම වෙලේම ඒක දෙකක් කියවන්නේ. ඈ ඒක නිසා අපේ ත්‍රිවිධ බය නැති කරගන්න එදා විශාලාම ආනෝල ත්‍රිවිධ බයත් සම්බන්ධ වෙන බුදුආමරේ කියන්නේ කියන්නේ. හොඳයි. අර අත්පතම් පුසත්තා කියන කතියද කියනවා. අපි මේ විදිහේ මේ තරම් උනන්දුවක් දැන් බලන්න වේලාව අල්ලගෙන මේ ආරංචියක් කළා අද්ද නැතුව හොරෙන් කොල්ලා ඈ මේ ආරංචියනකට දුවගෙන ඉන්නේ මොකද එයින් මේ ප්‍රයෝජනයක් ලබන්න පුළුවන්. ලබන්න ඕන කියන හැඟීම ඉඳලා. ඉතින් නැත්නම් මේ හත් දෙනෙකුට කරන දේශනාව. නම් මේක එහෙම නවත්තන්න බෑ. ඒක ඕන කොන්න එනවා. එයින් කියනවා මේ ආදි පුණ්‍ය සිතේ බලමයිනේ. ඒ විදිහේ පුණ්‍ය සිත් ඇති කරගෙන ජීවිත හැදගස්වා ගැනීමටත් ඒ වගේ මේ විදිහේ උදාහරණ ක්‍රියාවල් සම්බන්ධයෙන් පිළිගත් කරගන්නත් එක්කාසෙච්ච මේ ශ්‍රී කල්යාණ ධර්ම සංවිධානයේ ධර්ම දේශනාවක් සම්නිවයටත් ඒ සිතිවිලි පහළ කරමින් ඉරායිසින් කරන්නා වූ පුණ්‍ය කර්මයත් අපි විසින් කරන ලබන්නා පුණ්‍ය කර්මත් මේ අවස්ථාවේ කරනා වූ පුණ්‍ය සිතිවිලි වල සැලපෑමක් ලෝකපාලක ශාසන පාලක මේ ස්ථානයටත් සම්මි ස්ථානටත් අපාදත් සුදන්දා ස්ථානටත් අදි සියලුම දිව්‍ය රාජ සම්මුයාගේ අපර දීපේවා ඒකින් අනුමෝදන් වෙන්නා වූ දිව්‍යරාජ සමයාගේ ආශිර්වාදයෙන් සමතවත් අප විසින් මේ කෙරෙන යන්නා වූ වැඩ ක්‍රියාවන්ටත් පුද්ගලයින්ටත් ඒ කාන්තෙන් යොමු වීමෙන් සෑම දෙයක්ම සනසීලායක තත්යෙන් සම්පූර්ණ කර ගැනීම සඳහා යේ සසායක් කළ කුඩාරයක් රත්වා ඒ දිවිරාජ සමූහාත් මේ ධර්ම යොමු වම් පිළිකේ සේවායි පිටත් කරගෙන එක්තාවතා සම්මේ දිවිරාජ ආකාශත්තාවේ සියලුම ජීවනා සමූහයටත් නමින් නැසීමේ පල්ලෝගේ මෞපියාදී දීර්ම ඥාති වර්ගයාටත් දුක්ඛින් මුතුන් දබ්ලෝ සතුන්වත් තම තමන්ටත් මේ ශක්තිය කාන්තෙන් සියලු දුක් වලන්නා වූ නිර්වාණ ධර්ම අවබෝධයේ හේතු වේවා කියන ප්‍රාර්ථනා සමට මුනිවන්සු ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡම් වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිද්දතු Thank you.